හැම දිනාටම පෙරවන් සරණයි සදහවත් වාසනාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලසින් ඔබ මුණ ගැසෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සතිපතා විකාශනය වනු ලබන සදහම් පිරිසඳට ධම්මානුපස්සනාව අපේ ප්‍රේක්ෂක පින්වත් බොහෝ දෙනාගේ චිත්තාරාධනය සිදු කරපු වැඩසටහනක් බවට පත් වෙලා හමාරයි. මේ වෙනකොට අපි පින්නතුන්ට ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් ඊටාම වැදගත් ධර්ම කාරණා සමුදායක් පිළිබඳව සරලව මනවින් විස්තර කරලා දීලා තිබෙනවා. මේ දවස්වල අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ දස සංඥාවන්. දස සංඥාවන්ගෙන් පළවෙනි සංඥාව අනිත්‍ය සංඥාව පිළිබඳව අපි පහුගිය සතියේදී සාකච්ඡා කළා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවනි සංඥාව හැටියට හඳුන්වන අනත්ත් සංඥාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව ඔබට කියන්න ඔබට ඇති වෙලා තියෙන ගැටලු මම ඉදිරිපත් කළාම ඒ ගැටලු වලට විසඳුම් සපයන්න අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න ඊටාම ප්‍රතිබල සම්පන්න කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ වැඩ සිටින්නේ. ඒ අන් කවරෙක්වත් නෙවෙයි. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය නිරහවත්ති පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. මේ වෙලාවේ අපි අපේ හාමුදුරන් වහන්සේට කෘතවේදීත්වය පළ කරමිනුයි මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපේ දාබර මෑණියන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ ධර්ම දේශනාව අපි හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවේ ඒ පිළිබඳව අපි හාමුදුරන්ට ඉතාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාවද සිද්ධ කරමින් අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙනවා. අපි හාමුදුරනේ අනත්ත් සංඥා අද සාකච්ඡාවට භාජනය කරන මාතෘකාව. මොකද්ද අපි හාමුදුරනේ අනත්ත් සංඥා කියන්නේ? පෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තරල්ලේ නන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම දස සංඥාතුරෙන් දෙවනි සංඥාව අනත්ත් සංඥාව තමයි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම අනාත්ම සංඥාව දැන් මේ සූත්‍රයේදී විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආධ්‍යාත්මික ආයතන ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීර නැත්නම් මේ කය නිසිත ඒ වගේම බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මෙන්න මේවා අනාත්මයි කියන එක ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ශාන්වහන්ස මේ අනාත්ම සංඥාව තේරුම් ගන්න අත්ත් සංඥාව අපි තේරුම් ගන්න එක මුලින් වටිනවා. එහෙම අප්පා. ඉතින් අත්ත කියලා කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා, පුද්ගලෙක් ඉන්නවා කියන මේ සංඥාව පුතග්ජන හැම දිනාටම ඒකාන්තයෙන්ම තියෙන සංඥාව තමයි අත්ත සංඥාව. අපි හන්නේ අවසර දැන් මේ වචනේ හරියට තේරුම් ගන්න ඕන අපි හන්නේ. දැන් අත්ත සංඥා කියලා අත්ත කියන වචනේ පාවිච්චි කරනවා අයන්න අල්පයන්න අල්පතයන්න ද එහෙම නැත්නම් අයන්න අල්පයන මහ ප්‍රාණතයන්නද ඇත්තම සහ මුලින් කියපු අල්පතයන්න එහෙම අත් කියන වචනේදී පාවිච්චි කරන්නේ ඒකයි ඒ වචනේ තමයි එතකොට අපි අනාත්ම කියලා හඳුන්වන්නේ මේ අනත්ත කියන pāli වචනය pāli වචනය එහෙමයි එතනදී අපි හඳුරන්නේ එතකොට මේ අනර්ථය කියන අදහස කිසිසේත්ම එන්නේ නැහැ නේද? එහෙම ඒ අර්ථයෙන් නෑ. එහෙමයි. එතකොට සාන්නත් ඒක අපි චුට්ටක් ඉදිරියේදී කතා කරමු. එතකොට සාන්නත් මේ අනාත්ම ලක්ෂණය විශේෂයෙන්ම දැන් න අත්ත අනත්ත කියන එකනේ දැන් මේ වචනේ. එහෙම. එතකොට සාමාන්‍යයෙන් මේ අනාත්ම කියලා කියන්නේ ඇත්තටම අපි හඳුරු අත්ත් සංඥා විස්තර විග්‍රහ කරගත්තොත් අනත් සංඥාව අපිට පැහැදිලි කරගන්න පුළුවන් බව මතකයි. ඔව් හරි. එතකොට ඇත්තටම අත්ත් සංඥාව ඒ අත්ත් සංඥාව කියලා කියන්නේ ඇත්තටම සංඝාත දැන් මේ ලෝකේ දැත්තර මේ සංඥා වලින් අපිට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ දස සංඥා වලින්ම අපිට අලුතෙන් හිතන්න ක්‍රමයක් කරන්න කියලා දෙලා තියෙනවා. එහෙමයි. අපි සාමාන්‍ය පුත්තජන ලෝකයා හිතන පිළිවෙල නෙවෙයි ඊට වඩා වෙනස් පිළිවෙලකට හිතන්නයි මේ හැම එකම සංඥා සංඥා සංඥා කියලා හඳුනා ගන්න හඳුනාගත යුතු ආකාරයයි කියන්නේ. ආකාරය. ඒකට ඇත්තම අපි විපරීත විදිහට තමයි විපල්ලාස විදිහට තමයි අපි සාමාන්‍ය ලෝකයා මේ හඳුනා ගැනීම सिद्ध කරන්නේ. එහෙමයි. ඒතර දැන් මේ අත් සංඥාව කියලා කියන්නේ ඇත්තම විපල්ලාසයක්. ඒ කියන්නේ අපි දැන් අනිත් විපල්ලාසයක් කියන්නේ විකෘති හඳුනා ගැනීම. විකෘති හඳුනා ගැනීම. හැබැයි පුදුන් ලෝකයා හිතනවා ඒක තමයි හරි කියලා. හරි කියලා. නමුත් මේක හොඳට මේ මේ ධර්මකාරණයේ පිළිබඳව හොඳ සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රවණය කරනකොට ඒ වගේම මේ ධර්මකාරණයේ කියවනකොට තේරෙන ඇත්තටම සැබෑවටම මෙතන එහෙම අර්ථයක් නැත්තම් එහෙම අර්ථ ප්‍රකෘතියක් නෙවෙයි විකෘතියක් තියෙන විකෘතියක් තියෙන කියලා. එහෙමයි. එතකොට සම්බන්ධ දැන් අපි අත්සන්නාව ගැන කිව්වොත් ඇත්තටම අර මුලින් කියපු විදිහමයි මම කියන සංඥාව. එහෙම. ඊළඟට මගේ කියන සංඥාව, මට අයිති කියන සංඥාව. එතකොට මේ ආත්මයක් තියෙනවා, ඊළඟට පුජ්‍යලෙක් ඉන්නවා. ඔන්න ඔය කියන සංඥාව. එතකොට ඇත්තටම මේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙනකොට අපට මේ ව්‍යවහාර කරන්න සිද්ධ වෙනවා මේ වචන. එහෙමයි. ඒ හැබැයි මේ වචන මේ විදිහට විවාහාර කළාට ස්වාමීන් වහන්සේ මේවා ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන්නේ අතන පණවාගත්ත දේවල්. අපි යන්නේ මෙහෙම මතක් කළොත් හරියද? දැන් ආත්ම සංඥාව කියලා කියන්නේ ත්‍රිවිධාකාරයට කරුණු ලබන හඳුනා ගැනීම. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. හරියටම හරිසන්නා. එහෙමයි. මේක මගේ මේ තුල මම ඉන්නවා. මේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. ඒ සංඥා. අප සංඥාව කියන්නේ ඒකයි. ඔව්. එහෙම. එතකොට සංඥාද දැන් එතකොට දැන් ඔය අපි සාමාන්‍ය විවහාර විදි අපිට මේවා යොදන්න සිද්ධ වෙනවා. එහෙමයි. හැබැයි ඒවා ප්‍රත්‍යක්ෂ හැටියට අපි තේරුම් ගන්න ඕන මොකද ප්‍රත්‍ය සම්මුති ලෝකයේ ජීවත් වෙනකොට ඉතින් අපි මේ ලෝකේ නොයෙක් දේවල් පන පනවා ගැනීම කරලා තියෙන හැම එකක්ම සම්මුති ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට අවශ්‍යයි ඇත්තටම. හැබැයි සම්බන්ධ පරමාර්ථ වශයෙන් මේ මේ දේශනාවේ ඇත්තම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ඒකාන්තයෙන්ම පරමාර්ථ වශයෙන් මම කියලා කෙනෙක්වත් මගේ කියලා කෙනෙක්වත් ඊළඟට මට අයිති කියලා කෙනෙක්වත් ඒ වගේ ආත්මයක් පුද්ගලෙ සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. අපි හන්නේ සම්මුතියයි පරමාර්ථයයි මතක් කරපු හින්දා කොහොමද අපි සම්මුතිය ඉඳලාද පරමාර්ථය තේරුම් ගන්නෙ කොහොමද ඒක තේරුම් ගන්න වෙන්නේ? ඔව්. ඇත්තටම සම්මුතිය ප්‍රඥප්තිය කියන එක සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ලෝකයේ තියෙන දේවල් අපි සම්මුතිය කියලා කියන්නේ දැන් සම්මුති පරමාර්ථ ගත්තහම සම්මුතියේ ස්වභාවය තමයි වෙනස් වෙනවා. එහෙනම් පරමාර්ථයේ ස්වභාවය තමයි වෙනස් වෙන්නේ නැහැ. එහෙම. එතකොට දැන් අපි දැන් අපි දෙනම වහන්සේ ගත්තොත් අපේ හාමුදුරනේ මෙතනදී ඔව් පඤ්ඤාසිරි හාමුදුරුවෝ කියන්නේ සම්මුතියක්. ඔව්. සම්දකීති කියන්නේ සම්මුතියක්. සම්මුතියක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිවම සඳහන් වෙනස් වෙලා තියෙනවානේ. එහෙම. දැන් ඇත්තටම අපි ගත්තොත් සම්දකීති ස්වාමීන් වහන්සේ දැන් ගිහි කාලේ වෙනම නමක් මට දැන් නම නම් මතක නැහැ. එහෙමයි ප්‍රහන්නේ. එතකොට දැන් බලන්න දැන් එතන තිබුණේ පුංචි කාලේ අම්මා තාත්තා නමක් දැම්මා. එහෙමයි. ඇත්තටම පැවිදුනාට පස්සේ එනම් වෙනස් වුණාන්න බලන්න. සම්මුතිය මේ මගේ නම් බොහොම ආසන්න නමක් තියෙන ප්‍රහඳරනේ සම්පූර්ණ. <laughs> මට මතකයි යන්. එතකොට සාමාන්‍යයෙන් දැන් දැන් බලන්න දැන් ඒ ගිහි කාලේ තිබිච්ච නම පැවිදි වෙනකොට වෙනස් වුණා. අන්න සම්මුතියේ ස්වභාවය. එහෙමයි. ඊළඟට දැන් ඕනම කෙනෙකුට දැන් කෙනෙකුට නමක් හොඳ නැත්නම් එයා වෙන නමක් දාගත්තොත් අර බලන්න ප්‍රඥාප්තිය වෙනස් වෙනවා. දැන් මහාන වෙන්නේ ඉන්න ළමයා අපි කියන පොඩි කාලේ ඇබිත්තය කියලා, ඇබිද්ද කොළුවා කියලා. පුංචි ළමයා කියන එක ඇබිත්තය කියන එකේ අදහස නිකන් ගොඩක් අය හැලුවට අද පාවිච්චි කරාට අපි යන්නේ. සාමාන්‍ය අපි කියන්නේ ඇබිත්තක් දෙන්න ඇබිත්තන් විතර කියලා කියන එකෙන් අදහස් කරන්නේ පොඩ පොඩි කියන පොඩි කියන පොඩි දරුවා පොඩි ළමයා කියන එකට තමයි ඔය ඒ වචනේ පාවිච්චි කරන්නේ සමහර දැන් අද කාලේ ඇබිත්තයා ඇබිත්ත පොළුවා කීකේ දම්බත් කරනවා කියලා හැලුවට පාවිච්චි කරාට. ඒතකොට මේ ඇබිත්ත දරුවා ඇබිත්ත ළමයා පොඩි හාමුදුරු බවට පත් වෙනවා. ඒතකොට එතන සම්මුතිය වෙනස් වීම නේද අපේ? සංසංකතන දැන් අපිට දැන් මුලින්දලාම ගත්තාම දැන් අපිට මේ සවිඥානික අවිඥානික හැම වස්තුවකම මේ වෙනස් වීම හොඳටම පැහැදිලි. එහෙමයි. ඉතින් මොකද දැන් අද ලෝකයේ ගත්තාම ඉතින් මේ ඇත්තම මේ ලෝකෙ තියෙන්නම ප්‍රඥාප්තිය තමයි. එහෙමයි. අපි ඒක නැවත නැවත පුන පුනා කියන දෙයක් නෑ. දැන් මහා මුහුදේ ඉඳලා ගංගා ඇලදොල, මහ පොළව, ගස් කොළන්, හර කබාන ඔය හැම දෙයක්ම සම්ම සම්මුති. ඒතකොට මේ ලෝකයේ පැවැත්ම සම්මුතිය මතයි කියලා කිව්වොත් ඒක නිවැරදිද අපහන්දරේ? ලෝකේ පැවැත්ම නම් ඉතින් සම්මුතිය මත තමයි. එහෙම. නැවැත්ම තමයි පරමාර්ථය. නවත්වා ගැනීමට පරමාර්ථය අඳුරගන්න. අඳුරගන්න ඕන. එහෙමයි. එතකොට සාමාන්‍ය දැන් සාමාන්‍ය ඒතකොට සම්මුතියේ ස්වභාවය අපි තේරුම් ගමු වෙනස් වෙන ස්වභාවය. ස්වභාවය. එහෙයි. පරමාර්ථයේ සානත් එහෙම වෙනස් වෙන්න. ඉතින් අතර විශේෂ අර්ථයක් තියෙනවා. පරමාර්ථ කියන්නේ පරමාර්ථය කියලා කියන්නේ දැන් බලමු අපි දැන් අපි රූප හැටියට දැන් හඳුනගන්න. දැන් අපි දැන් සම්බන්ධ කිව්වා ගිහි කාලේ මෙහෙමයි. දැන් පැවිදුණාම මෙහෙමයි. එතකොට දැන් අපි ඒ සම්මුතිය. එතකොට පරමාර්ථය කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරමාර්ථ ධර්ම හතරක්. චිත්ත, චෛතසික, රූප, නිබ්බහන. සතර පරමාර්ථ. සතර පරමාර්ථ. එතකොට දැන් සිත කියලා කිව්වහම සාමාන්‍යයෙන් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සිත වෙනස් වෙනවානේ. එහෙමයි. මටත් මේ අදහස ආවේද සරේම අපේ හඳුන. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මම මෙතෙන්ට එනකොට තිබිච්ච හිත නෙවෙයි දැන් තියෙන්නේ. අපේ හඳුන දැන් මේ කරපු ප්‍රකාශයත් එක්ක ඒ හිත තවත් වෙනස් වුණා අපේ හඳුන. <laughs> ඔව් ඇත්තට සාමාන්‍යයෙන් දැන් චිත්ත පරමාර්ථයක් කියලා කියන්නේ සිතෙන් කෙරෙන වැඩේ වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. සිතෙන් කරන්නේ සාමාන්‍යයෙන් සිතින් ඇත්තටම සිතනේ හඳුනගන්න එකනේ. එහෙමයි. දැනගන්න එක. දැන ගැනීම කියලාත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක පරමාර්ථ ධර්මයක් වෙන්නේ. එහෙමයි. ඊළඟට විඥානන ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට සංස්කෘතිය දැන් චිත්ත චෛතසික. චෛතසික ගත්තාම ඒත් එහෙමයි. දැන් ඒ චෛතසිකයෙන් කරන වැඩේ දැන් ලෝභ චෛතසිකයෙන් කරන වැඩේ කවදාවත් සද්ධාට මේ සද්ධාාවක් ඇති කරගන්න බෑනේ. එහෙමයි. ද්වේෂ චෛතසිකයෙන් කරන්න බෑ. ඔව්. ඒ ඒකෙන් කරන්න පුළුවන් ඒ වැඩේම විතරයි. එහෙමයි. ඒකත් වෙනස් වෙන්නේ නැති දෙයක්. ඊළඟට රූප. රූප ගත්තාම ඇත්තටම චෛතසික එකින් එක වෙනස් වීම වෙනවා. ඔව් එක එකින් එක වෙනස් වීම වෙනවා. නමුත් ඒ ඒ ඒ චෛතසිකයේ කරන කාර්ය වෙන චෛතසිකයකට කරන්න බෑ. එහෙනම් කරන්න බෑ. ඒ අනුව තමයි ඉතින් ඇත්තට මේ එතන තවත් දෙයක් තියෙනවා සම්බන්ධව දැන් සිතකට චෛතසිකයක් නැතුව පහළ වෙන්නත් බෑ චෛතසිකයකට සිතක් නැතුව පහළ වෙන්නත් බෑ එහෙමයි දැන් අපි සිත තිබ්බට සිතට අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන චෛතසිකයක් එතන එහෙමයි සබ්බචිත සාධාරණ ඉඳලා මොනවා හරි චෛසික අවශ්‍යයි. එහෙම එහෙම. ඒක උපාද නිරෝධා චේකාලම්බන වත්තක හේතු විදිහට නේද? ඒකත් ඒ කාරණා හතරක් විතර සඳහන් වෙනවානේ. එහෙමයි. එතකොට ඒ ඒ අනුව බලනකොට පරමාර්ථය චෛසිකයි. ඊළඟට රූප. රූප ගත්තාම සාමාන්‍යයෙන් රූප කියලා කියන්නේ දැන් අපිට මේ පේන රූප තුල අපි නිතරම කියනවනේ අපහන රූපය අනිත්‍යයි වෙනස් වෙනවා කියලා. ඔව් ඇත්තටම රූපය කියන එක තීරුමත් රූපපීති රූපං රූපේ වෙනස් වෙනවා. හැබැයි සමහත් දැන් ඒක තමයි මේක හොඳටම තේරුම් ගන්න හොඳම දේ තමයි අපි මේ රූපය අපි ගයක් ගත්තොත් නැත්නම් අපි මේසයක් ගන්නවා. මේසය අරගෙන අපි මේසය කියලා සම්මුති ප්‍රඥප්ති නමක් දාගෙන තියෙනවා. ඒ කකුල් හතර ගලවලා උඩ ලෑල් ටික ගැලුවට පස්සේ අපි ඒකට මේසය කියන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒක වෙනස් වුණා. අර බලන්න තියෙන සම්මුතිය. එහෙමයි. ඉතින් ඔය විදිහට සම්නස් ඕක බෙදාගෙන බෙදාගෙන මේක සංඥාව එක සැරේටම කකුල් ගැලෙවුවට වෙනස් වෙන්නේ නැහැ නේද අපි හන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ සාත්මය කකුල් හතර ගලවලා ලෑලි ටික ගලවලා පැත්තකින් තියනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා ඒ ගලවපෙච්චනාගෙම මොනවද අර ලෑලි? ඒතකොට කියන්නේ අර මේසේ ගලවපු ලෑලි කියලා. ඔව්. එහෙම සංඥාවේ සංඥාව තියෙනවා. හද බැඳීමක් තියෙනවා නේද? ආසන්න නිසා එහෙම තියෙනවා. එහෙමයි. හැබැයි ඒක තව ටිකක් පොඩ විනාශ කරොත් හොයන්න බැරි තත්ත්වයට එනවා. එහෙමයි. ඒත් සමහර වෙලාවට සංඥාව ප්‍රබල වුණොත් අපි යන්නේ ඊට පස්සේ අපි ලෑලි ටික අරගෙන ගිහිල්ලා පුච්චනවා. පුච්චලා අලු ටික තියනවා. අලු ටික තිබ්බොත් කෙනෙක්ගෙන් ඇහුවොත් මොනවද අර අලු? අර මේසෙ ගලවල පුච්චපු අලුනේ. ඔව්. ඒවල ඇත්තට විශේෂණාර්ථයක් දාන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒ කියන්නේ මේ අර සංඥාව කියන එක අතහර ගන්න ලිහිසි වෙන්නේ නැහැ කියන එක නේද අපි අහන්නේ. සාමාන්‍ය දැන් සාන්න සෝමකින්ද මතක් වුණා. දැන් ඇත්තටම දැන් බලන්න අපි ඒක ඇත්තටම ඉදිරියේදී කතා කරමු. කිසියෙන් කතා කරන්න ඕන දෙයක්. ඒකෝර සාමාන්‍ය දැන් අපි දැන් මෙතනදී ගත්තාම එහෙමයි. දැන් එතකොට දැන් ওই මේසේ දැන් ස්වාමීන් වහන්සේ කියන එකද ඔක එක එක විපරිණාමයට ගිහින් අන්තිමට දූලි ටිකක් බවට පත් වෙන පත් කරන්න පුළුවන් නේ දැන් අපි අපේ හාමුදුරු බොහෝ දෙනාගේ පහසුව පිණිස මේසේ කියන එක උදාහරණයක් ගත්තා ගොඩක් වෙලාට අපි හන්නේ සතර සතිපට්ඨාන වගේ දැන් ආරක්ෂක කරගෙන ඒ විදිහට කොටස් කිරීම වගේ එහෙම කරන්න පුළුවන්. පැහැදිලිව අපිට එහෙම කරන්නත් පුළුවන්. එහෙමයි. එතකොට දැන් චානක ඒ විදිහට දැන් අපේ ශරීර කෝඩුවක් ගත්තත් ඉතින් මේක අපි ඩාට් ටික ගලවලා, කෙස් ටික ගලවලා ඊළඟට ඇටකටු ටික, බඩවැල් ටික හැම ගහලා වෙනම තියලා එහෙම ගත්තොත් අපිට මිනිස්සයා කියලා කියන්න බෑ. එහෙමයි. ඒ වගේ දැන් අපි මේසේ ගත්තාම මම හිතනවා ටිකක් පැහැදිලි කරගන්න ලේසියි. ඔව්. එතකොට සම්හාත දැන් ඕක දැන් කොහොම හරි දැන් විකාශනය වෙලා ඒ කියන්නේ අර කකුල් හතර ගලවලා ඒක සූඩ ලෑලි ටිකක් ගලවලා ඒවත් පොරවකින් පල්ලන දර කීරි බවට පත් වෙලා ඊළඟට ඒකක් කුඩු කරලා මේ කුඩු දී කුඩු ටිකක් වලටපත් වෙනවා දැන් බලන්න එක එක සම්මුතියේ එනේන විදිහ ඊළඟට ලී කුඩු දූවිලි බවට පත් වෙලා දූවිලි තවත් අංශු මාත්‍රයකට කුඩු වෙලා ඊළඟට සාංශ ඒකෙත් තියෙනවා. දැන් අපි යන්නේ ඒ එනකම්ම සම්මුතියේ තියෙනවා. සම්මුතියේ තියෙනවා. ඒ එනකම්ම සම්මුතියලි කුඩු. එහෙමයි. දහය දූවිලි. එහෙමයි. ඊළඟට ඒක පරමාණු ගොඩක් වඩටපත් වෙනවා. මේ පරමාණුව ඊට පස්සේ ඒක ඇතුලේ ස්වාමීන් ඒකේ බෙදන්න දෙයක් තියෙනවා නම් ඒකත් සම්මුතිය. එහෙමයි. බෙදන්න දෙයක් නැත්නම් ඒකේ අන්න එතන තමයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝදා ඒක ස්වාමීන් ඒ පටවි ගතිය දැන් පටවි කියන්නේ තද ස්වභාවය. එහෙම. ඒ ස්වභාවය සම වෙනස් කරන්න බෑනේ. එහෙම. වැගිරෙන ස්වභාවයක් තියෙන එක වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ නිසා තමයි මේ පරමාර්ථයක් හැටියට මෙන්න මේ අන්තිම කොටසට ගියාම එතනින් එහාට ඒක බෙදිල්ලක් නැහැ. ඒ කියන්නේ මේ රූපයක් නිර්මාණය කරන ලද සතර මහා ධාතුන්ගේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. එහෙම. එතකොට ඒ නිසා තමයි මෙතන මේ පරමාර්ථයක් හැටියට රූපේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතුන් නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. පවතිනවා. නමුත් ඒ අර ස්වභාවය කියන එක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඒක අද පටවි ස්වභාවය. එහෙමයි. ඒ පටවි ධාතුවට අදාළ ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. ආපෝ ධාතුවට අයිති ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ ඒවා එකිනෙකට නිරන්තරයෙන්ම වෙනස් වෙවි පවතින. හැපිරීම් සංසිය වෙනස් වෙන වෙනස් වෙන්නේ නැත්නම් අපේ මේ ශරීර කෝඩුවක් වෙනස් වෙන්නේ නැහැ නේ එහෙම. ඔව් එතකොට සාමාන්‍යයෙන් ඒ ඒකවල ද රූප. ඊළඟට පරමාර්ථ ධර්ම හැටි තමයි නිර්වාණය. ඉතින් නිර්වාණයත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නොවෙනස් වෙන ධර්මයක්. ඉතින් අත්තර මුත්තරීතර ධර්මයක්. නිවන කියලා කියන්නේ ඉතින් තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියනවා. නිවීම අර්ථයෙන් නිවන කියනවා. ඉතින් මේ ඉතින් තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා ගත්තොත් නිවාන. ආන කියන්නේ තෘෂ්ණාවට නමක්. ඉතින් නියන්නේ ප්‍රතිෂේධාර්ථ නිපාතයක්. එතකොට ඉතින් වායන්නේ තියෙන සොරේ අයින් කරගත්තම ඒ සොරේ අයින් කරලා අල්වායන්නට අල්බයන්නක් ආදේශ කරලා ඒක දිත්ත කරපුවා නිබ්බාන කියලා පරිහරණ. එහෙමයි. ඒතකොට නිබ්බාන කියලා කියන්නේ ඇත්තටම තෘෂ්ණාව නෑ කියන එක. ඒක කවදාවත් සම්බන්ධව අර දැන් අකුප්පාචේතෝ විමුක්තිය. මොන විදිහටවත් ඒක වෙනස් වෙන්නේ නෑ. එහෙමයි. සංගවාලිය නොහැකි. සංගව සංගවන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ඒකෝට දැන් අපි කියනවානේ සාමාන්‍යයෙන් ඔලියෝ කැක්කමක් හැදිලා ඔය පැන්ඩෝල් පෙටි දෙකක් බේරම්මෝ ඇති පුදුම අමාරුවක් තිබ්බේ දැන් නම් මට නිවන් දැක්කා වගේ. නමුත් ආය ඔලියෝ කැක්කුම් හැදෙනවා. හැදෙනවා. එහෙම. නමුත් නිවන් දැක්කොත් දැක්කම තමයි. ආයි ප්‍රශ්නාව නැවත පැවෙන වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා නිවනක් පරමාර්ථ ධර්මයක්. අපි යන්නේ අවසර දැන් ඒක පැහැදිලි අර රූපය ගැන අපි හිතු මම හිතුව තවත් චුට්ටක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. මොකද මේ බොහෝ දෙනා හිතාගෙන ඉන්න අපි හන මේ සතර මහා ධාතුන් නිරන්තරයෙන්ම වෙනස් වෙලා යනවා කියන එක ඒ නිසාම රූපය වෙනස් වෙනවා කියන එක. දැන් මේ රූපය වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අපි හන්දර අර සතර මහා ධාතුන්ගේ ඒ ඒ ලක්ෂණය අනිත් ලක්ෂණයකට ක්‍රියාත්මක කරන්න බෑ කියන්නේ නේද? ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ ආපෝ ධාතු ලක්ෂණයෙන් කරන වැඩේ තේජෝ ධාතුවෙන් කරන්න බෑ. ඊළඟට ඒකත් ඇත්තටම එක්තරා ඒකේ දෙයක් සම්මත මොකද ඒ ඒ පතවි ධාතුවේ ස්වභාවය ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙම. අපරමේ ස්වභාවය වෙනස් කරන්න බෑනේ. එහෙම. එතකොට ඒ අර තියෙන අපි අර මේසේ පතවි ධාතු ලක්ෂණය ආපෝ ධාතු ලක්ෂණයක් වෙන්නේ. ආපෝ ධාතු ලක්ෂණය පතවි ධාතු ලක්ෂණයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ඔක්කොම ධාතු නිරන්තරයෙන්ම පරිවර්තනය වෙමින් තමයි මේ රූපය නිර්මාණය නිර්මාණය වෙන්නේ. එහෙම. එතකොට දැන් අපි සතර මහා ධාතු ගැන මේ මේ තේරුම් ගත්ත වගේම සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව අපි හඳුරු පැහැදිලි කළා නිබ්බාන පරමාර්ථ ධර්මය ගැන. එතකොට කොහොමද අපි මේ පරමාර්ථ ධර්මයේ සම්මුතියයි හඳුනාගන්නේ අපි හඳුනන මේ අනත්තතාවයත් එක්ක ගලපගන්නේ කොහොමද? ඔව්. ඇත්තටම සාන දැන් මේ අනත්ත ලක්ෂණය මේක අපි බොහොම ගැඹුරෙන් කල්පනාවෙන් සාකච්ඡා කළ යුතු ලක්ෂණ. එහෙම. එහෙම. මොකද දැන් මේ සාමාන්‍යයෙන් අද අපි මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය ගත්තාම මේ ලක්ෂණ දෙක අනිත්‍ය දුක්ඛ කියන මේ ලක්ෂණ දෙක ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ව්‍යවහාර වුණක් තියෙනවා. අපිත් ඒකක් බොනකොට කෝපයක් නොත් සාමාන්‍ය ගෙවල් වල අනේ අනිත්‍යං කියලා කියන අනිත්‍යං දුක්ඛං සංසාරේ කියලා. ඔව් සංසාරේ කියලා එහෙම කියනවා. දැන් අනිත්‍යං දැන් සම්මත කිව්වා වගේ දැන් සමහරලාට සමහර අය පාවිච්චි කරන මොකක් හරි දෙයක් අනිත්‍යං දුක්ඛං කියලා. එහෙම. ඒක පාවිච්චි කරනවා. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ කවදාකවත් මේ අනත්ත් ලක්ෂණේ පාවිච්චි කරන්නේ නැහැ නේ වැරදි. එහෙම. මම වෙන්නේ නැහැ කියන එක එහෙම. කිසි දවසක පාවිච්චි කරන්නේ නැහැ. නෙවෙයි මම මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක නම් කීයටවත් කියවෙන්නේවත් නැහැ. ඒ කියන්නේ අනිත්‍යව අනිත්‍ය වුණත් මම අනිත්‍ය නෙවෙයි කියන හැඟීම ඇතුළේ තියෙනවා. අර මමෙක් ගැන මේ දෘෂ්ටියක් තියෙනවා. එහෙම. ඉතින් ඇත්තට මේ දෘෂ්ටිය ස්වාමීන් වහන්සේ මේක බොහොම කල්පනාවෙන් අපි කතා කරන්න ඕනේ. මොකද දැන් දැන් සිවුම් මාසේ හොඳට භාවනා කරන කෙනෙක්. භාවනා කරන කෙනා ඔන්න දැන් ධ්‍යාන උපදවලා ඉතින් රූපාවච දැන් අර ඒ මම කියන සංඥාව අතහැර ගන්න බෑනේ. ඔච්චර භාවනා කරත් ඔන්න නා ධ්‍යානයක් උපදලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙනේ. ඒකවත් මම ඉන්නවා එතන. ඊළඟට ස්වාමීන් දැන් එතන රූපෙත් මෙවලාරක වැඩි මේ මට රූපේ නැත්තම් හොඳයි. ඒත් මට. එහෙනම් ඒකවල රූපේ නැතුව එතන අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනවා. ඊට මේ සංඥාව හරි කරදරයක්. අසන්නේත ඒත් මට තමයි කරදරේ තියෙන තරක් මම ඉන්නවා. ඒක බලන්න මේක කොච්චර බරපතල තත්ත්වයක්ද. එහෙම. ඊළඟට ඒ කියන්නේ අස්මිමානය කියන එක නේද මම කියන සංඥාව. එහෙමයි. ඊළඟට සනස් දැන් මේකෙත් ටිකක් ඕලාරික තත්ත්වයක් වෙනකොට ඉතින් ආ මේ සංඥාව ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ හැබැයි මම ඉන්නවා. එහෙමයි. එතකොට බලන්න ඒව සංඥා නාසංඥා. සංඥා. එතකොට සනස් දැන් ඔය විදිහට ගිහිල්ලා දැන් එතනදි ඊළඟට තියෙන එතකට මම කියන සංඥාව තියෙනවා. දැන් සමහර වෙලාවට ධර්මයක් ලැබෙච්ච නැති කෙනෙකුට අර මේ මේ සංඥාව තමයි හැමදාම තියෙන සාස්වත දෘෂ්ටිය දක්වා යන්න පුළුවන්. එහෙම. අන මෙතරින් සංඥා මෙන්න මේක වෙනස් වෙන්නේ නැතුව මෙහෙම තියෙනවා ඒ තුල මම ඉන්නවා කියලා ඒත් ඒ තුල ඒ තුල මම ඉන්නවා කියලා ඒත් හිතනවා. දැන්තර සියුම් සමාධියක් තිබිලා. එහෙම. ඊළඟට සාංශ දැන් මෙතරින් එහාට මේ සංඥා නැත්තම් නැහැ කියලා හිතුවොත් ඒක උච්ච දෘෂ්ටිය දක්වා යන්න පුළුවන්. පුළුවන්. එතකොට මේ ආත්ම සංඥාව කියන එක ඇත්තටම මේ තේරුම් ගන්න සම්මත දැන් අපි මේ සම්මුතියෙන් ඔබට එකක් කියන්න වෙනවා. එහෙම. එතකොට දැන් තවත් දෙයක් දැනගන්න ඕනේ. දැන් ඔය ආත්මයක් කියන කතාව එනකොටම බොහෝ දෙනා කල්පනා කරනවා කියන්නේ මේ භවයෙන් භවයේ සැරිසරන ආත්මයක් ගැන කියවෙනවා කියන කතාව. එතකොට ඒ ඒ විදිහේ විග්‍රහයකුත් යම් යම් තැන්වල තියෙන්න පුළුවන්. නමුත් අපි දැන් මෙතන අනිත්‍ය සංඥාව ගැන අවධානය යොමු කරනකොට අනත්ත් සංඥා කියලා කියන්නේ භවයෙන් භවය සැරිසරන ආත්මයක් ගැනද එහෙම නැත්නම් අපි හඳුනන්නේ මේ පංචස්කන්ධයට ගෝචර වෙන එහෙම නැත්නම් මේ පංචස්කන්ධය ක්‍රියාත්මක කරන අධ්‍යාත්මික බාහිර ආයතන තුල තියෙන මේ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න නොහැකි ස්වභාවය ගැනද මෙතන අවධානය කරන්නේ. ඇත්තටම තමයි තමන්ට පාලනය කරන්න නොහැකි ස්වභාවය ගැන. දැන් ආහාරේ ලබනාත්මය කියලා කෙනෙක් නිකමට කියනවා. එහෙම. හැබැයි එතනක් ශාවනහත ආත්ම සංඥාව ඒකාන්තෙම තියෙනවා. එහෙම. ඉතින් අපි මේක ඇත්තටම මේ තේරුම් ගන්නට සනස හොඳ දෙයක් තියෙන අර යවකලාපි සූත්‍රය. එහෙම. යවකලාපි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වනවනේ අර සූර අසුර යුද්ධය ගැන. එහෙම. සූර අසුර යුද්ධය දැන් ඇත්තටම සූරයන්ගේ නායකයා තමයි සක්දෙවිඳු. අසුරයන්ගේ નાයකයා වේපචිත්ති. ඉතින් බුදුරජාණන් වහන්සේ පැරණි මේ උපමාවක් දක්වලා මේ කරුණු පැහැදිලි කරනවා. ඒකට අපිට තේරෙනවා මේ මම කියන සංඥාව කොච්චර බලගතද කියලා අපිට ඒකෙන් ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් යුද්ධයක් තියෙනවා. ඇත්තටම යුද්ධයක් තිබුණා. ඒක නිසා දඩග්ගේ පවා සිහි කරන්න කියලා ඒ එතන දඩග්ගේ සූත්‍රය කියන්නේ. ඒතර යුද්ධයක් තිබුණා. ඉතින් යුද්ධයේදී අසුරයෝ පෙරදුනා. සුරයෝ දිනුවා. එහෙම. දිනුවට පස්සේ වේපචිත්‍ය අසුරන් දෙය ජීවග්‍රහයන් අල්ලගෙන ඉතින් හෙල්ලා මේ කෙනස් දෙක බැඳලා කකුල් දෙක බැඳලා ඊළඟට මේ මේ හැමතැනම බැඳලා බෙල්ල බැඳලා ওই පස් තැනක බැඳලා සුධර්මා දිවි සභාවට අරගෙන ඇවිල්ලා ආවා. හැබැයි දෙවියන්ගේ මේ යුද්ධය යුද්ධ කිරීම ධාර්මික විදිහට තමයි කරේ. නමුත් ඇත්තටම අසුරය ඇත්තටම අරත් කියන්නේ ගරිල්ලා යුද්ධයක්. එහෙම. ඒගොල්ලෝ ඒක ධාර්මික කරපු දෙයක් නෙවෙයි. අපි හරි මේ අසුරය කියන එතනදී මේ වේමානික අසුර ස්වභාවයක් වෙන්නේ භාවයක් මේ. ඇත්තටම ඒගොල්ලන්ට බොහොම සැප විඳින අය. නැත්තම් මේ දඬුවම් විඳින්න හරි දිව්‍ය ලෝකෙට යන්න හම්බෙන්නේ නැහැ මේ සක්‍ර දෙවේන්ද්‍රයාගේ ඉස්සරහට පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් එතනදී දැන් බලන්න දැන් ඊට පස්සේ දැන් අසුර ඉන්ද්‍රය අල්ලගත්තට පස්සේ නමුත් අර දෙවියන්ගේ තියෙන ධාර්මික භාවය නඩු විසඳන්න දැන් නඩුවක් නැතුව කෙලිම විනාශ කළ දෙන්නේ නැහැ. එහෙම නඩුවක් විසඳන්න මේ නඩුව කතා කරලා මේ සත්‍ය සත්‍ය ඉතින් ඒ වෙලාවේදී දැන් අසුරයාට හිතෙනවා අනේ දෙවියෝ ධාර්මිකයි. අපි තමයි වැරදි. එහෙම කියනකොටම අර බන්ධනට ගැලවෙනවා. එහෙම. කෙනාර බන්ධන අර සිතුවිල්ලකින් ගැලවෙනවා. එහෙම. හැබැයි ඒ වෙලාවම හිතෙනවා අසුරයාට මං එහෙම හිතන එක වැරදි. දැන් මගේ විශාල පිටසක් නැති වුණා. අපි ධාර්මිකයි දෙවියෝ ධාර්මිකයි කියලා හිතනකොට ආයෙත් බන්ධනේ ඇති වෙනවා. එහෙම. ඒකට කියනවා වේපචිත්ති බන්ධනය කියලා. ඒක සිතුවිල්ලකින් බැඳෙනවා සිතුවිල්ලකින් ගැලවෙනවා. එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒතර බැඳෙන සිතුවිල්ල මොකක්ද අපි හඳුනන්නේ? ඈ බැඳෙන සිතුවිල්ල තමයි අපි ධාර්මිකයි දෙවියෝ අධාර්මිකයි. දෙවියෝ අධාර්මිකයි. එතන මමත්වයේ ඉස්මතු වීමක් එන්නේ. මමත්වයේ ඉස්මතු වීමක්. එහෙමයි. ඊළඟට දෙවියෝ ධාර්මිකයි අපි අධාර්මිකයි කියලා හිතනකොට ගැලවෙන සිතුවිලි. ඔව් බැඳුම් ගැලවෙනවා. එහෙම. සිතුවිල්ලකින් ගැලවෙනවා සිතුවිල්ලකින් බැඳෙනවා. එහෙම. සාමාන්‍යයෙන් අපි ගත්තාම දැන් අපි පොදුන් ලෝකයා. දැන් බහුතරයක් ඔය වේපිජිත්ති බන්ධනේ බැඳෙනවා නේද? බැඳෙනවා ඇත්තටම. දැන් ගෙවල් වලට බැඳිලා ඉන්න මොකෝ කම්බියකින් බැඳලා නැහැ. එහෙමයි. දරුවන්ට බැඳිලා ඉන්නේ ධනෙට බැඳිලා ඉන්නේ සිතුවිල්ලකින් තමයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම මේ වේපචිත්ති බන්ධනේ හරියම සියුම්. එහෙමයි. හැබැයි ඊටත් වඩා සියුම් මෙන්න මේ මාර බන්ධනේ. එහෙමයි. මොකද දැන් මාර බන්ධනය කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මම කියන සංඥාව ඇත්තට උලක් වගේ. එහෙම. උන්වහන්සේ උපමා කරන උලකට. කියලා මම කියන සංඥාව රෝගයක් වගේ. මම කියන සංඥාව මේ කම්පිතයක් වගේ, කම්පාවක් වගේ. එහෙම. ඊළඟට gaduwak ඊළඟට ඒ වගේ උපමා තියෙන මම කියන සංඥාව විසප්පවද විසප්පේ ස්වභාවය ඇත්තටම මේ එකපාරම මේකේ බොහොම ඇදුම් කකා තමයි ඒ ඒ ඒ විස ටික එළියට යන්නේ. එහෙම. ඒ වගේ උපමාවලින් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ මම කියන සංඥාව ඒ තරම්ම භයානක එකක්. දැන් එතන අර උපමා ටික දැක්කුවේ මේ වේදනාබර අත්දැකීමක් කියන එක පෙන්වන්නේ. පෙන්වන්න. එතන උලකින් යන්නාම වේදනාවයි, gaduwak හැදුනාම, රෝගයක් හැදුනාම, වනයක් හැදුනාම නේද? ඔව්. ඇත්තටම සාමස දැන් බලන්න අපි දැන් ඒක සාමස ඔය වචනේ කියපු හින්දා මට මේ මතක් වුනේ. ඇත්තටම මේ අපිට අයිති නැති දෙයක් නේ. එහෙම. අපිට අයිති නැති දෙයක් අපි මම කියලා මමෙක් මෙතන ඇත්තේ නෑ. හොඳට ධර්ම කාරණා මේ විග්‍රහ පරමාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් බලනකොට මෙතන මම කියලා දෙයක් නෑ. නමුත් අර අහක යන සර්පයෝ අපේ ළඟට දාගෙන කනෝ කනෝ කියන වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. එහෙම. මොකද දැන් අපි මේ මම කියන සංඥාවක් මෙතෙන්ද දාගෙන අපි දුකකට පැටලලා ඉන්නවා. අපි හන්නේ දැන් ඔන්න ඔතෙන්දී බොහෝ දායකයෝ අපෙන් විමසන දෙයක් තමයි අපි හන්නේ මේ මම කියලා කෙනෙක් නැත්තම් කවුද මේ මැරිලා අපහු උපදින්නේ පින් කරන්නේ කවුද පව් කරන්නේ කවුද ඒව විඳවන්නේ අතීතයෙන් එන ආපු කර්ම විඳවන්නේ කොහොමද ඔය ඔය ආදි වශයෙන් බොහෝ දෙනා ප්‍රශ්න අහනවා ඒක තමයි සමහරවිට ඇත්තටම ඒක නම් ඉතින් හේතුඵල න්‍යායක් නෙමෙයික එහෙමයි එතකොට දැන් සමහරවිට ඕක තේරුම් ගන්න මමත්වය ඇත්තටම මේ තෝරන්න මේ කරුණු හතරක් අටුවාවේ දක්වලා තියෙනවා. එහෙමයි. එකක් තමයි මේ කාරක කාරක අත්ත. එහෙම. ඊළඟට නිවාස නිවාසී අත්ත. ඊළඟට වේදිත අත්ත. වේදික අත්ත. ඊළඟට අදිත්‍යයි අත්ත. එහෙමයි. එතකොට මේ පළවෙනි එක කාරක කාරක අත්ත. කියන්නේ දැන් කාරක අත්ත කියලා කියන්නේ දැන් මේ කරන කෙනෙක්. කාරකේ. ඔව්. කත්රු කෙනෙක්. කත්රු කෙනෙක්. හා මම ව්‍යාපාරයක් කරනවා. මම මහානකමක් කරනවා. එහෙම. අර කොත් කොත් කියන්නේ අර මම ඉන්නවා එතන. එහෙම. එතකොට දැන් අර හැබැයි එතන බුදුරජාණන් දේශනා කරන්නේ ඇත්තට මේ මම කියලා ඒ සංඥාවක වැරදි කියන එක. මෙතන මේ අපේ සංඥාවයි තියෙන්නේ. මෙතන විපරීත සංඥාවයි තියෙන්නේ. එහෙම. එතකොට දැන් බලන්න මේක කොච්චර සියුම්ද කියලා දැන් කරවන්නේ. දැන් අපිට හිතෙන හරියටම මේක එහෙම වෙන්න බෑනේ කියලා වගේ හිතෙන නමුත් ඇත්ත කතාව දැන් කරවන්නේ කාමං ව්‍යාපාරයක් කරනවා මහානකමක් කරනවා මම මොකක් හරි කරනවා කරවන්නේ. එහෙම. ඒතකොට ඒක ඒ ඒ විදිහට හිතනවා නම් ඒක ආත්ම සංඥාවක්. එහෙම. දැන් පංචස්කන්ධය ලවා කරවනවා ඒක වැඩ. කාරකත්වය එතන තියෙනවා. කාරකත්වය එතන තියෙනවා. එහෙම. ඊළඟට සාන්නත නිවාසි. නිවාසිකද අපි නිවාසයක් ගයක් හදා ගන්නවා දැන්. මේ ගයක් හදාගත්තම අපි ගේ අය ඉන්න කෙනාට මේ නිවාසි කියලා කියනවා. එහෙම. ඒ නිවාසයේ ඉන්න කෙනා. එහෙම. නිවාසිකයි. නිවාසිකයි. දැන් අපි දැන් අපිට ආවාස හදනවා ආවාසික. එහෙම. ඒකට අපි එතන අයිතියක් හදාගන්න ආවාසිකය. එහෙමයි. ඒතර එතනත් අර මමයි කොමර රින්ගනවා ඒත් එහෙමයි. එතකොට දැන් බලන්න දැන් මම මේක ඉන්න නිසා මේ වාසික මගේ මේක ඇතුලේ තියෙන මම දැන් මම සංඥාව ආවන ඉතින් මම නිරෝගීව ඉන්න ඕන. මම ඉතින් හොඳට මේ මේවා ගැන හිතන්න ඕන. අර බලන්න ඉතින් පංචස්කන්ධය නැමැති ගෘහය තුල නේවාසිකත් භාවය ඇති වෙනවා. නේවාසිකත් භාවය ඇති වෙනවා. එහෙමයි. එතකොට ඉතින් අර ඒ ආත්ම සංඥා වැඩෙන විදිහ. එතකොට දැන් මෙතන පෙන්වන්නේ ඒ තරම්ම අපිට මොන විදිහටවත් හිතන්න බෑ. يعني මේ මේ ඇතුලේ මම ඉන්නවා කියන එක. ඔව්. ඊළඟට සාන්නස දැන් වේදිත. වේදිත කියලා කියන්නේ විඳින කෙනෙක්. දැන් උන සැප විඳිනවා, ආ මම විඳිනවා, දුක් විඳිනවා, මම විඳිනවා. මට දැන් දුක් විඳින්න බෑ. ඊළඟට අපි හිතමු ගිනි අඟුරු ගොඩක් තිබුණා. අපෝ කල්ලවොත් මගේ පිච්චෙනවා. එහෙමයි. ඒතකොට මේ විඳින කෙනෙක් ඉන්නවා. එහෙමයි. ඒතකොට එතනත් මම ඉන්නවා. දැන් ඒතකොට දැන් බලන්න අපිට මොනම දෙයක්වත් දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි පුදුම වැඩක්. කොයි පැත්තෙන් ගියත් මමෙක් ඉන්නවා. ඉන්නවා. ඊළඟට සම්හාස අදිත්‍යයි. අදිත්‍යයි කියලා කියන්නේ දැන් ඇත්තටම අදිෂ්ඨන ඇතුලේ ස්ථාපිත කෙනෙක් එයා තමයි මේක ක්‍රියාත්මක කරන. දැන් ඔන්න අපි තුන් භාවනාවක් කරනවා කියලා. ආ මම මට දැන් මේ උදේ කාලේ තමයි භාවනා කරන්නේ. එයා ඒක මේ එයාම හදා ගන්න එකක්. මට උදේ කාලේ තමයි භාවනා කරන්න පුළුවන් අවස් කාලේ දැන්. එහෙම. මට මේ ගමනක් ගියහම භාවනා කරන්න බෑ. මම ගමනක් ගිහිල්ලා. මම එතන දාගෙන ඒ මමට ඕන විදිහට තමයි එහෙම යන්නේ. එතකොට මේ මෙතන අටුවාව කියන්නේ ඇත්තටම දැන් මෙතන තියෙන තනිකරම අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙමයි. මෙතන තියෙන්නේ විපරීත සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා, සුභ සංඥා. එහෙමයි. අර ඒ සංඥා. ඔව්. ඒ මොකද අර විපරීත සංඥා තමයි මෙතන වැඩ කරන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේදී මමෙක් නැත්තම් ඒකට මම මේක කිව්වේ මේක කොහෙන් ගියත් මේ මම අපි අහු වෙනවා. ඒ කියන්නේ සම්මුති වශයෙන් මම කී කියලා කෙනෙක් ඉන්නවා. ඔව් සම්මුති වශයෙන් පැහැදිලිවම ඉන්නවා. එහෙම. ඒ දැන් මේ කියන කාරණා ටිකත් එක්තරා විදිහකට සම්මුතියක්. මේ ඒක තමයි මම ඇත්තම සම මේක සම්මුතිය. එහෙමයි අපහන්. ඒතර මේ මම ඇත්තම සම මේ කාරණා හතර මතක් කරේ දැන් අපේ සම්හාතික ප්‍රශ්නෙත් එක්ක. එහෙම. අපිට කොයි පැත්තෙන් ගියත් ඇත්තටම මේ මේ සම්මුතියක් නැති එක වැඩ කරන්න බෑ ඇත්තටම. මේක නැතුව කරන්න බෑ. එහෙමයි. එහෙමම දැන් සාමාන්‍ය අපි ගත්තොත් අර කෙරුවෙක් ඉන්නවා එහෙම. ඒකට අපි ඒක තේරුම් ගැනීමට අවශ්‍යයි. අවශ්‍යයි. හැබැයි ඉතින් මේක නැති කරන්නත් ඕන. මේ මත්පේම ඉඳීම කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. දැන් අපි හිතමු මේ ලෝකේ තියෙන සියලුම හොඳ. දැන් දාර්ශනිකෝ කියන්නේ එහෙමනේ. සියලුම හොඳ. ඊළඟට ස්වාමීන් සියලුම සීලවන්තකම් සියලුම සාමයන් සියලුම භාවනාවන් ඊළඟට අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව හැම එකක්ම මේ සියලුම දේවල් වැඩක් නැහැ කියන අනත්ත් සංඥාව තේරුම් ගන්න නැතුව එහෙම ඉතින් මොකද ඒවා මොකද අනිත් දේවල් සියල්ලම මග හිටිනවා මේ අනාත්මය අපි තේරුම් ගත්තේ නැත්නම් නැත්තම් එහෙම ඒ නිසා මේ සියලුම හොඳ පරදවලා මේ අනාත්ම සංඥාව තමයි ඇත්තටම ඉස්සරහට මෙන්නේ. හැබැයි දැන් මේ වගේ දෙයක් අපි සාන සාකච්ඡා කරනකොට මේක සමහරවිට මේ අහන කට්ටියටත් හරියට අමුතු දෙයක් වෙන්න පුළුවන්. එහෙම. මොකද මේ මොනවද මේ කියන්නේ අපිට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? එහෙම. හැබැයි ස්වාමීන් මට හිතෙනවා දැන් මේ දස සංඥාවල දැන් බලන්න මේ අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා මේ සංඥා ටික ඔක්කොම කියලා තමයි අන්තිමට තමයි ආනාපාන සතිය කියන්නේ. එහෙම. එතකොට දැන් අපිට මේකෙන් තේරෙනවා අපි දැන් අර ආත්ම සංඥාව මේ බණක් අහලා හරි මේ අනාත්ම සංඥාව තේරුම් ගන්න නැතුව ඊළඟට දහමක් කියවලා මේ අනාත්ම සංඥාව තේරුම් ගන්න නැතුව පුදුම ආත්ම සංඥාවකින් මුලින්ම අපි ආනාපාන සතිය පටන් ගත්තත් ඒකේ ලොකු ප්‍රතිඵලයක් නැහැ. එහේ. අපි දැන් අගයක ඉස්සරහ මුලින්ම පටන් ගන්නවා. මුලින්ම පටන් ගන්නවා. ඒක ඇත්තටම පුදුම ආත්ම සංඥාවක් සක්කාය දිට්ඨිය. මම කියන්නේ මේක. කියන්නේ මේ පිළිබඳව යම්කිසි ඡායා මාත්‍ර අවබෝධයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ආනාපාන සතියට කලින් නේද අපේ. පැහැදිලිව සංත. නැත්තම් ඇත්තටම බුදුරජාණන්ට තිබුණානේ මුලින්ම ආනාපාන සති දේශනා කළ අනිත්‍ය සංඥා අනත්ත් සංඥා මේ සංඥා සියල්ලම දේශනා කළා තමයි උන්වහන්සේ අන්තිමට ආනාපාන සතිය දේශනා කරේ. අපෙන් දැන් මම අර අදහස් අහපු ප්‍රශ්නේදී දැන් මම කියලා කෙනෙක් නැත්තම් කවුද මේ දිගින් දිගටම යන්නේ කියන කතාවනේ ගොඩක් අය අහන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා මේ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් බැඳිලා ඉන්නකම් අපි ඒ අපේ හාඳුර කියපු විදිහට අර හතරාකාරයේට ඒ පංචස්කන්ධයේ උපාදානය කරගෙන මේ මම පෝෂණය කරනවා. ඒ පෝෂණය කරන නිසා තමයි මේ මම පවතින්නේ. එතකොට ඒ මම පවතින නිසා තමයි මට කර්ම විපාක දෙන්නේ, නැවත උපදින්නේ, දුක් විඳින්නේ, සැප විඳින්නේ. ඒ අර සංඥාවෙන් කර්ම රැස් කරන නිසා. එතකොට කවුරු හරි කෙනෙක් මේ ආත්ම සංඥාව නැති කරපු දවස තුනී කරනවා නම් එතන ඉඳලා යා අර පැවැත්මට අවශ්‍ය කරන කර්ම රැස් කරන එක අඩු කරනවා නේද? අඩු කරනවා පැහැදිලිව. ඒ තුන අර දිගින් දිගට සංසාරේ යන ගතිය අඩු වෙලා කවදා හරි දවසක නැතරම නැති වෙලා යනවා. නැතරම නැති වෙනවා. ඇත්තටම අපි මේක පුරුදු කරගත්තොත් ඉතින් ඇත්තට මේක අපහසු දෙයක්. එහෙම. හැබැයි සමහර වෙලාවට සානස මේක කඩ කඩ බලනකොට මේක ඇත්තටම තේරෙන්නේ නැත්තේ කියලා හිතෙනවා සමහර වෙලාවට. මේක ඇත්තම දෙයක් නේ. එහෙමයි. මේක කරවන කෙනෙකුත් නෑ, කරන කෙනෙකුත් නෑනේ. එහෙමයි. එතකොට දැන් අපිට තේරෙනවා දැන් අපි මේ මේවා මේ සමන කම්මස්ස කාරකෝ නැති විපාකස්ස වේදකෝ කියලා සඳහන් කරනවා. කරන කෙනෙකුත් නෑ, විපාක විඳින කෙනෙකුත් නෑ කියන නිසා මම කියන්නේ ඒ උනාට අපි හැමදාම මම කරනවා මම විඳිනවා ඒ ඒ සංඥාව අපේ හිතේ තියෙනවා තියෙනවා ඒ තියෙනකන් ඉතින් අර අර විදිහට ඒකට අපි ගොදුරු වෙනවා නේද ගොදුරු වෙනවා දැන් අත්‍තරම් සාසන දැන් බලන්න දැන් දැන් මේ පංචස්කන්ධ ක්‍රියාවලියේදී බලපුවාම දැන් අපි මේ රූපස්කන්ධ වේදනාස්කන්ධ ආදී වශයෙන් තියෙන පංච උපාදානස්කන්ධයේදී ඇත්තට රූපස්කන්ධය රූපස්කන්ධය දැන් අපි මේ රූපය දැන් සාංශ මේකේ මේකේ කෙරෙමක් නැහැ නේ එහෙම දැන් මේ රූපය දැන් එහෙම දැන් මේකේ මමෙක් ඉන්නවා නම් මේකේ අයිතිකාරයෙක් ඉන්නවා නම් මේ රූපේට මේවා විපරිණාමයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියනවා. එහෙම. ඒක ඒක විශේෂ ලක්ෂණය නේද අපි හඳුනන්නේ. ඒක විශේෂ. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන මේ රූපය ආත්ම නම් මේක මේ විදිහට වෙනස් වෙන්න හේතු වෙන්නේ නැහැ කියලා පැහැදිලි වෙන්නේ නැහැ කියලා. එතකොට සාන්ත දැන් ඒ දිහ දැන් එතන ඇත්තට මමත්වයක් ගන්න පුළුවන් කමක් නැහැ. රූපං භික්කවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තේන මේ රූපය ආත්මනම් මේ රූපය කවදාවත් ආබාධ හේතු වෙන්න හේතුවක් නැහැ එහෙමයි ඉතින් ඒ විදිහටම සාන්නස් දැන් ඔය අපි ගත්තාම දැන් ඔන්න වේදනාව වේදනාව ගත්තත් දැන් සුඛ වේදනා දුක්ඛ වේදනා මේ මේ දෙකම නැති අවස්ථා උපේක්ෂා වේදනා එහෙමයි ඒතර දැන් මේ වේදනාවත් මෙතන මමෙක් ඉන්නවනම් අපි කවදාවත් දුක් වේදනාව ලං කරගන්නේ එහෙම. සුඛ වේදනාවම තමයි ගන්නෙ නම. දැන් හැබැයි දැන් මෙතන හිතන්න ඕනේ දැන් අර රූපේ වුණත් එහෙම මේ රූපය විපරිණාමයට යනවා. අපේ හැම එතන අර වේදනා සම්බන්ධයෙන් ගත්තොත් මමෙක් ඉන්නවා නම් කවදාවත් සුඛ දුක් වේදනාවක් ගන්නෙ නැහැ කියන එක වගේම මෙහෙම කිව්වොත් හරියද? මේ මමෙක් ඉන්නවා නම් මේ මට ඕන විදිහට මේ වේදනාව පරිහරණය කරනවා. පරිහරණය කරන ඇත්ත. එතකොට මේක මේ මමෙක් නැති හින්දා මේක මට ඕන විදිහට පරිහරණය කරන්න බෑ. බෑ. ඒක එන එන වේදනාව විඳින්න වෙනවා. විඳින්න වෙනවා. ඒකට ඇත්තටම සාහේකේ අයිතිකාරයෙකුත් නෑ, මට අයිතිත් නෑ, මට පාලනය කරන්නත් බෑ. මේක විපරිණාමයටපත් වෙනක වළක්වන්නත් අපට බෑ. හේතු ප්‍රත්‍යයන්ගෙන් අපි රූපේ ගත්තාම දැන් කම්ම ඒක තමයි අනත්ත කියන්නේ නේද? අනත්ත කියන්නේ. ඒතර කම්ම චිත්ත ඍතු ආහාර කියන්නේ මේ හේතුවක් නිසා මේ රූප හට ගන්නවා. එහෙම. ඒ රූප පවතිනවා. රූපයට එතකොට මේකේ මේ විදිහට මෙන්න මේ දැන් අපි තුන් තරුණ කාලේ මෙන්න මේ ගානට මේ පවතින්න ඕන කියලා එකක් නැහැ නේ. එහෙම. ඉතින් ඒක රූපයට ඕන විදිහට ඒක විනාශ වෙලා යනවා. එතකොට මේකේ ඇත්තටම අර මම මගේ මට අයිති කියන සංඥාව මෙතන ඇත්තේම නැහැ. එහෙනම් අපි අනහොඳ තැනකට දැන් දැන් මේ රූපය මගේ නම් එහෙම නැත්නම් කාට හරි කෙනෙකුට පාලනය කරන්න පුළුවන් නම් අපි හඳුරන්නේ අර මෙන්න මේ වයසේදී මේ විදිහට තියෙන්න ඕන. මේ විදිහට තියෙන්න ඕන කියලා හිතනවා. දැන් එහෙම වුණොත් ලෝකේ ඉන්න හැම පොඩි ළමයෙක්ම අවුරුදු 10ක ළමයෙක් ඒ ළමයාගේ ශාරීරික ස්වභාවය එකම වගේ වෙන්න ඕන. නමුත් අපි දන්නවා එහෙම එක වගේ නෙවෙයි. ඒක නා චුට්ටි හරි වෙනසක් තියෙනවා අපි අන්න පෙන්නුන්නේ නැතුණාට. එහෙම එහෙම වෙනසක් තියෙන්නේම ඒ ඒ සතරමහා ධාතුන්ට අපිට බලපෑමක් කරන්න බැරි නිසා. ඇත්තටම බලපෑමක් කරන්න ස්වාමීන් දැන් ඔය පැහැදිලිවම කියනකොට දැන් මට තවත් හිතුනේ. එහෙමයි. ඇත්තටම අපි මේක ඇත්තටම දැන් අර ආනාපාන සතිය අකට තියෙන කතාව එහෙම ඇත්තටම දැන් ඔහොම අපි කතා කරනකොට ඇත්තටම තේරෙනවනේ මේක. මේක ඇත්තටම මේ මම කියලා කෙනෙක් නෑ කියලා. ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියලාත් එක වෙලාවකට හිතෙනවා සමහරවිට. දැන් මොකද දැන් මෙහෙම මෙච්චර කියලා මෙච්චර කියලා දැන් අපි අපි දෙන්නම කියවන අපිටත් හරියට අවබෝධය වෙන්නේ නැහැ නේ අපිට. ඔව් ඇත්ත ඒක තමයි සම්මත. මොකද හේතුව? දැන් අපි දැන් මේක අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ සමහර වෙලාවට හිතාවි අපේ මේ සම්දකිත්ති හාමුදුරන්ටයි පඤ්ඤාසරි හාමුදුරන්ටයි අනාත්ම සංඥා උතුරා යනවා කියලා. නමුත් අපි හඳුනන්නේ අපි මේ දැනුම පදනම් කරගෙන කිව්වොත් සමහරට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා යෑමේදී පොඩි අමාරුවක් තියෙනවා නේද? ඒතරම් සත් ඒකට හේතුව තමයි අනවරාග ගමනේ අපි මේ මේ දැන් මේ බුද්ධ ශාසනයක් කල්ප කෝටි සත්සහස ගන්නක ලැබිලා ඉතින් ඒ ඒ බුද්ධ ශාසනයේ මහානදම් පුරලා ඉතින් ධර්මයේ ඉගෙන ගැනීම තුළ අපිට දැන් මෙහෙම කතා කරනවත් අවස්ථාවක් තියෙනවා. එහෙම. ඉතින් ඇත්තටම සානස මුළු සංසාරයේ ගත්තොත් එහෙම අපි හැමදාම මේ ආත්ම වශයෙන් ගත් එකයි සුඛ අනිත්‍ය ගත්තේ නෑනේ අපි නিত্য සංඥාව සුඛ සංඥාව ඊළඟට අත්ත් සංඥාව සුඛ සංඥා. ඔව් සුඛ සංඥා මේ විදිහට සාන්ත මෙන්න මේ මේ විපරීත විදිහ තමයි අපි අරන් තියෙන්නේ. ඉතින් ඒක අර ආපු පුරුද්දත් එක්ක අපි දිගටම මේ මම ආයන යනවා. එහෙම. නමුත් සම්හසිතින් මේක අර දැන් මෙහෙම කතා කරනකොට හිතෙනවා දැන් අපේ සම්හසිත දැන් ඇත්තටම මේ රූපේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් ඇත්තටම හැමෝම ඉතින් මේක අයිතිකාරයෙක් ඉන්නවන වසඟේ පවත්වන්න පුළුවන් නම් ඒ විදිහටම තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ලෝකෙ 아무තු දෙයක්වත් නැහැ. එහෙම. ඊළඟට එහෙනම් අපිට නිවන් දකින්න අවස්ථාවකුත් නැහැ. එහෙම. එතකොට සාමාන්‍ය දැන් නිවන කියලා එකක් ඉස්මතු වෙන්නේ නැහැ නේද? අපි හන මේ අනිත්‍ය අනත්තතාවය නැත්තම්. හා පැහැදිලිවම සාමාන්‍ය. ඒකනේ දැන් අපිට දැන් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ නමක් වුණත් මේ අසංකේය ගණන් ආයුෂ තියෙන කාලේ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම. බුදුවරයෙක් පහළ වෙන්නේ ලෝකේ දුක තියෙන නිසා නේද? දුක තියෙන නිසා. ඇත්තටම ඒ දැන් 80000ක් වගේ ආ දැන් අසංකේය ගණන් ඉඳලා කෝටි ගණන් ඉඳලා ඒ කාලේ බුදුරු පහළ වෙන්නේ නැහැ. එහෙම. මොකද බුදුරජාණන් වහන්සේ මොනතරම් අනිත්‍ය ලක්ෂණය කිව්වත් දුක්ඛ ලක්ෂණය කිව්වත් අනාත්ම ලක්ෂණය කිව්වත් කාටවත් ඒක ප්‍රායෝගිකව දකින්න අවස්ථාවක් නැහැ. එහෙම. හැමෝම එක විදිහට ඉන්නවා. එහෙම. ඒ දැන් ගොඩක් වෙලාවට දිව්‍ය ලෝක ගත්තාම දිව්‍ය ලෝකවලත් ඔය අනිත්‍ය ලක්ෂණය වැටහෙන ඒත් අපේ යන අවුරුදු සෑහෙන ගාණක් ඉන්න බෑ නේද? දැන් මනුෂ්‍ය ලෝකයේ ඉතර ඔව් දැන් ඇත්තටම දැන් මේක මේ පුදුම විදිහට දැන් ප්‍රකට වෙනවා. අද සාමාන්‍යයෙන් නුවණසට කෙසේ වෙතත් අපිට මේ සාමාන්‍යයෙන් ඇසට වුණත් එහෙම මේ අනිත්‍ය ලක්ෂණය දැන් හොඳටම ප්‍රකට වෙනවා. එහෙම එහෙම. එතකොට සංඝාත දැන් මේ අනාත්ම ලක්ෂණේ අපි දැන් මේ කතා කරේ. ඉතින් මේක තේරුම් ගන්න සම්මත හොඳ යෝනිසෝ මනස්කාරයක් අවශ්‍යයි. එහෙම. මොකද හොඳ යෝනිසෝ මනසිකාරයක් සතියක් නැත්තම් මේක අපට තේරුම් ගන්නත් බෑ. එහෙම. අනිත් එක දැන් අපි අර කරුණු හතරක් වෙන සාංශ මේ කාරකෙක් ඉන්නවා ඊළඟට නිවාසික ඊළඟට වේදිත ඊළඟට මේ අදිත්තා. ඒතර ඇත්තට මේක වෙනවා කියලා අපිට මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි මේක දැන අපි ඇත්තටම මේක නවත්තනවා නම් තියෙන්නේ මේක දිහා හොඳට බලා ඉන්න ඕනේ. බලා ඉන්නවා කියලා කියන්නේ සතිය දිනු කරන්න ඕනේ. එහෙම. සිහිය දිනු කරනකොට ඔන්න අපිට පුළුවන් ආ මෙන්න මේක මෙන්න මේ දැන් මෙන්න මේ අත් සංඥාව ඇති වුණා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ සිහියෙන්ම තමයි ඒකාන්තයෙන් අනාත්ම සංඥාව අල්ලන්න තියෙනවා. දැන් අපි යන්නේ අර කාරක කියන වචනය ගත්තහම එතන අනිවාර්යයෙන්ම මේ මමත්වය කියන එක ආත්ම සංඥා වෙනවනේ මම කරනවා කියන හැඟීම සංඥා වෙනවා. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් අපි අපහන්නේ ඇහෙන් රූපයක් බලනවා. ඒ රූපේ බලනකොට අන කාරක සංඥා වෙනවා මම මගේ ඇහෙන් රූපයක් බලනවා කියලා. එතකොටනේ දැන් ඔන ආත්ම සංඥා වෙන්නේ. දැන් අපි මේ ඇහැ සම්බන්ධ කරගෙන අපි හඳුන කොහොමද අනාත්ම සංඥාව හදාගන්නේ තින්දි? ඔව් ඇත්තටම සානස දැන් දැන් මෙතන පෙළේ සඳහන් වන්නේ මේ සූත්‍රයේ මේ තරම ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත්. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ එතන පහසෙන්ම ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නිසා තමයි ඇත්තටම මේ ආයතන ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් පෙන්වලා තියෙන අනන්ත වශයෙන් හිතන්න කිව්වේ. හිතන්න කිව්වේ. ඒකෝට සම දැන් ඇත්තටම දැන් අපි මෙතන අනාත්ම ලක්ෂණය තේරුම් ගන්නේ දැන් ඇහැ ගත්තාම දැන් ගොඩාක් සූත්‍ර දේශනා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල ඉතින් ඇත්තටම මහා මේ අර පුදුම මේ රත්තරන් මගේ කොටසක් නෙවෙයි අපේ අයට ඒක එක විදිහම වගේ තේරුණාට මේ ධර්මයේ තමයි එතන තියෙන්නේ. එහෙමයි. දැන් අපි මේ ආයතන ටික ගත්තාම ඇස පිළිබඳව දැන් ඔය අපි ඊට කලින් තෝරන තරම් මේ සූත්‍ර දේශනා පිළිබඳව කතා කරලා තියෙනවා. අපි නන්දකෝවාද සූත්‍රය ආසන්න වශයෙන් ගත්තොත් එතනදිත් තියෙන එක. එහෙම. ඒතකොට දැන් මේ ඇස පිළිබඳව ඇස නිට්ටියද අනිත්‍යද? මොකද අනිත්‍ය දුක්ඛ ඇත්තටම අනිත්‍ය ලක්ෂණය දකින්න තු එකපාරම අනත්ත් ලක්ෂණය දකින්න බෑ. එහෙම. එතකොට අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ දෙක උපමට්ටම් වෙන්න ඒක විශේෂයෙන්ම නියම අවබෝධයක් කරා යන්න අනත්ත් ලක්ෂණය දකින්න ඕනේ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ ඇස මේ ආධ්‍යාත්මික ආයතනය. ඉතින් මේ ලෝකේ අපේ ජීවත් වීම මේ ආයතන හරහාම සිද්ධ වෙන්නේ. එහෙම. එතකොට දැන් ඇසෙන් ඇස කෙනෙක් නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි. එහෙනම් එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒක අල්ලගත්තට පස්සේ ඒක දුකයි. එහෙම. එහෙමනම් යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක හරිද වැරදිද? ඇත්තටම අපිට ඕන කෙනෙක්ගෙන් අපි දැන් මේ සාකච්ඡාව අහන අපේ මේ පේජ් එක පින්නතින් කාගෙන් හරි අහුවත් ඒගොල්ලෝ උනත් කියන්නේ මේක එහෙම ගන්න එක වැරදි. එහෙම. ඒකවල මොකද ඒක යමක් අනිත් වෙලා යනවා නම් ඒක දුකට බහදෙන වෙනවා නම් ඒක තියෙන්නේ නැත්නම් වහ වහ වෙනස් වෙනවා නම් එහෙම. ඒක ඉතින් මම මගේ කියලා ගන්න එක වහ අන්ත මෝඩකමක්. එහෙම. එතකොට ඒක අර ඒතන් මම ඒසෝ සමස්මි ඒසෝ මේ අත්තා කියලා අල්ලන එක වැරදි. සම්පූර්ණ වැරදි. අපි දැන් මෙහෙම කිව්වොත් තව. දැන් ඒ අපි හඳුරු බොහොම පැහැදිලිව අනත් ලක්ෂණය එතන ඉස්මතු කරලා පෙන්වනවා. දැන් කවුරු හරි කෙනෙක් රූපයක් බලනවා. ඒ රූපය බලන මගේ ඇහැට රූපයක් පෙනුණා කියන සංඥාව ආත්ම සංඥාවනේ ඉන්නේ අපේ හැඳට සාමාන්‍යයෙන්. එතකොට දැන් අපි මේ ආත්ම සංඥාවෙන් තොරව දැන් රූප පේනව නම් නොබල ඉන්නත් බෑනේ අපේ හැඳරනේ. ඒතර අර ධර්ම මානසිකාරය අපි ගාව ගන්න මෙහෙම ගාව හිතුවොත් හරියද? ඔන්න ඇහක් තියෙනවා. ඇහැ සුරෙහි චක්කු විඥානයක් තියෙනවා. ඇහැට රූපයක් ආපදාගත වෙනවා රූපයක් පේනවා එතකොට ඒ තුන එකතු වෙනවා චක්කු සම්පස්සේ ඒ චක්කු සම්පස්සේ නිසා කිසියම් වේදනාවක් ඇති වුණා කියලා අන්න ඒ විදිහට මමත්වය මම දාන්නේ නැතුව ඒක බාහිර ක්‍රියාවලියක් විදිහට තේරුම් ගන්න පුළුවන් නේද අපි හන්සේ ඒක තමයි පැහැදිලිවම විපස්සනාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ තාම ඒක හරි වටිනා ටික මතු කරපු එක. එහෙමයි. ඉතින් අපි මේ අනාත්මය ගැන කතා කරාට තමයි කෙනෙකුට තේරුම් ගන්නත් එපා මේ කොහොමද අපි මේක අල්ලන්නේ අල්ලන්නේ කියලා එහෙම. ඒ ඇත්තටම ඒක තමයි සම්මත ස්වභාවය. දැන් ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලිවම දැන් ඇස ගැන කියපු ඒ කතාව දැන් ඇත්තටම ස්පර්ශය. ඒ ඇත්තටම දැන් අපි ඒක ඒ විදිහටම දැන් මේ ඇහැයි රූපයයි සිතයි මේ එකතුව නිසා තමයි ඕන දැන් අපිට රූප දකින්න අවස්ථාව ලැබුණේ. එතනම අපි යන්නේ මේ පංච පංචස්කන්ධ ක්‍රියාවලියක් දකින්න පුළුවන්. ක්‍රියාවලියක් එතනම අපිට දකින්න පුළුවන්. දකින්න පුළුවන්. එහෙයි. එතකොට දැන් අතන මෙතනම පංචස්කන්ධෙකුත් පංචස්කන්ධත් මොනතරම් ඇති වෙලා නැති වෙලා යනවා. දැන් අහ රූපය දැක්කා කියන්නේ මෙතන වේදනාව. වේදනාව. රූපය ඇති වුණා ඊට පස්සේ වේදනාව. වේදනාව. ඊට පස්සේ හඳුනාගත්ත සංඥා. සංඥා. ඒ තුල නිසා දැන් අපි චේතනා පහළ වුණා. ඒ සංස්කාර. ඔව් සංස්කාර. ඊළඟට ඒක දැනගත්ත විශේෂයෙන්ම අර මේ ඇහැයි රූපය රූපය දැනගත්තේ චක්කු විඤ්ඤාණය. ඒක දැනගැනීම. එතන පංචස්කන්ධ ක්‍රියාවලියක්ම එතන සිද්ධ වෙනවා. එතන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන එක මට ඕන විදිහට පාලනය කරන්න බෑ. මට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක අනත්තයි. ඒක අනත්තයි. එහෙමයි. ඒ විදිහට අපි දැන් මේ ඇහැ මුල් කරගෙනනේ අපි එතන පංචස්කන්ධය ඇති වෙන එක දැක්කේ සහ පංචස්කන්ධයේ අනත්තතාවය දැක්ක. එතකොට අපි හන්නේ මේ අධ්‍යාත්මික බාහිර ආයතන හරහා පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන හැටි දැකීම අනත් සංඥාවේ එක්තරා ප්‍රතිකරණ නේද අපි හන්නේ. පැහැදිලිවම සානස ඇත්තටම දැන් දැන් ඔය විදිහට සාමනන්ත ඔය මතක් කරපු විදිහට දැන් අපි ඇස ගත්තා. මෙතන කන ගත්තත් ඊළඟට දැන් අපි විශේෂයෙන් ඇහැට සම්බන්ධ රූපේ ගත්තත් එහෙමයි. රූපේ තුලත් ඔය කතන්දරේම ඉස්සරහට යනවා. යනවා. එහෙමයි. එතකොට දැන් සාමනන්ත ඔය ක්‍රියාවලියද ඔය ඇත්තම දැන් ආධ්‍යාත්මික බාහිර කියන ආයතන 12ෙම ඇත්තම පංචස්කන්ධ නිර්මාණ නැත්නම් ඇති වෙලා පැවතිලා නැති වෙන වාර ගන්න අපිට හොයන්න බෑ. එහෙම. ඒක ඉතින් ඇත්තට මේකනේ මේක මහා අමුතුම දෙයක්. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හැම දෙයකම අපට අන්තිමට ගන්න තියෙන්නේ මේ කිසිම දෙයක් අපි රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුවත්, ආග්‍රහණයක් කළත්, රසක් වින්දත්, පහසක් ලැබුවත්, අරමුණක් ගත්තත් ඒක මම කියලා ගන්න බෑ. එහෙම. මේ ක්‍රියාවලිය අනුව ඕනම කෙනෙකුට තේරෙනවා මේක මම කියලා අල්ලන්න බෑ එහෙම මගේ කියලා අල්ලන්න බෑ මට අයිති මගේ ආත්මයක් කියලා අල්ලන්න බෑ පුද්ගලයෙක් කියලා අල්ලන්න බෑ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය මට අවශ්‍ය ආත්මය නොවේ කියලා විතර පාවිච්චි මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා පාලනය කරන්න බෑ කොහොමද අපි මේ සංඥාව හදාගන්නේ කියන්නේ වෙනස් කරගන්නේ කොහොමද මොන විදිහටද හිතන්න ඕන ඔව් ඇත්තටම සානස මේක හිතන්න අපි අනිත්‍ය සංඥාවෙම තමයි ආරම්භ කරන්න ඕන මොකද දැන් එන් හැමද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනිච්ච සංඥා භාවයේ තබ්බා අපිමාන සමුගතයි. දැන් මම කියන අපිමානය ඒ මම කියන හැඟීම නැති කරන්නේ අපි ඒකාන්තයෙන්ම අනිත්‍ය සංඥාවෙන් තමයි මේ වැඩේ ආරම්භ කරන්න ඕනේ. නැත්නම් අපිට දැන් හිතුවට දැන් අපිට දැන් ධර්මඥානෙන් නැත්නම් අපි ධර්මයේ ටිකක් ඉගෙනගෙන ආ මේක මේ ඇත්තටම මෙහෙම දෙයක් නෑනේ කියලා අපි ඒ අවබෝධෙත් හරි වටිනවා. එහෙම. හැබැයි මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න නම් අනිත්‍ය සංඥාවේ ඉඳලා මේ අනත්ත සඳහා දකින්න. ඒ කියන්නේ අනිත්‍ය දකින්නේ නැති කෙනාට අනත්තතාවය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. පැහැදිලිවම සහ. ඒතකොට අනිත්‍ය හරියට තේරුම් ගත්ත කෙනා මෙහෙම අනිත්‍ය తත්වය මෙතන අනිත්‍ය ලක්ෂණ ඇති වෙලා තියෙනවා. එහෙම වෙනවා. එතකොට මෙහෙම වෙන්නේ මේ අනත්තතාවයත් ක්‍රියාත්මක වෙන නිසයි කියන එක තේරුම් ගන්නවා. තේරුම් ගන්න. දැන් ඇත්තටම සානස දැන් අපි වෙනස් ශාස්ත්‍රවරු ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පහළ වුණාට පස්සේ දැන් ඊට පස්සේ පහළොච්චිකේක ශාස්ත්‍රවරු ඒ තමන්ගේ ධර්මය උපමට්ටම් කරගත්ත බුදුරජාණන්සේගේ ධර්මයත් එක්ක. එහෙනම් අර ශාස්ත්‍රවරුගේ අනිත්‍ය ලක්ෂණය ගැන සමහර මම සංග්‍රහ පොතක දැක්කා මේ නිකණ්ඨනාත පුත්ත හැබැයි මේක සංග්‍රහ පොතක දැක්කේ. එහෙම. ඉතින් ඇත්තටම සෑහෙන පුදුම විදිහට මේ අනිත්‍ය සංඥාව පිළිබඳව කරුණු කියලා තියෙනවා. එහෙම. හැබැයි ඒගොල්ලෝ හිරවිච්ච තැන තමයි මේ අනත්ත් සංඥාව. එහෙම. මේ මම කියන සංඥාව කාටවත් කඩා ගන්න බැරි වුණා. ඒක කරේ ඇත්තටම තථාගතයන් වහන්සේම තමයි. එහෙම. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ කියන සංඥා ඒ සංඥා දෙක ප්‍රකටයිද අපේ ඒකද හේතුව. ඒකන තේරුම් ගන්න පහසුයි. ඒ ඇත්තට මේක ප්‍රකටයි සාමහස. ඒක ප්‍රකට හැබැයි ඒකත් ඉතින් මේ ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙමයි. හැබැයි අර ශාස්ත්‍රවරයෙකුට ධර්මය හොයාගෙන විමුක්තිය හොයාගෙන යන කෙනෙකුට ඇත්තට මේ සංඥා දෙක ප්‍රකටයි. නමුත් මේ මම කියන එක නම් කාටවත් අතහරින්න සාමාන්‍ය අපයන නිගණ්ඨනාත පුතතුමා මිත්‍යා දෘෂ්ටිකයේ කියයි අපි පිළිගත්තාට එතුමාත් ඉතින් වැදගත් දර්ශනයක් පහළ කරපු දාර්ශනික අදහස් තිබිච්ච කෙනෙක් නේ. ඒ නිසා යාටත් අනිත්‍ය සංඥාව පිළිබඳව යම් වැටහීමක් තියෙන ඇති නේද? ඇත්තටම සත්‍යාස්ත්‍රුන් වහන්සේලාගේ සංස මේ යම් කිසි අපිට ගම් පිළිගන්න පුළුවන් සමහර කාරණා කියලා තියෙන නිකාන්තනාත බුද්ධ පමණයි. දැන් අද කාලේ වුණත් මම බුදු වුණා කියලා කියන අයගේ තියෙනවනේ අපි හැමෝම පිළිගන්න පුළුවන් කාරණා ටික. නේද? අර කතා ශෛලිය වෙනත් වෙනත් දේවල් ප්‍රතික්ෂේප කළාට මේ අපෝ බලන්න කතා කරන හැටි බුදු ආඳුර කෙනෙක් නම් මෙහෙමද කතා කරන්නේ කියලා අපි යම් මට්ටමකට ආවොත් අර ඒ රළු පරුෂ ස්වභාවයන් ඈත් කරලා ගත්තොත් මේ මිනිස්සයා තුලත් දතයුත්තක් තියෙනවා කියන එක හැඟෙන අවස්ථා තියෙනවා නේද අපි? මොකද ඒක අර මුඛරිකමයි ඒ ඒ දක්ෂකමත් එක්ක කෙනෙකුට ඒ විදිහට කතා කරන්න පුළුවන්. එහෙම සියල්ල මේ තර්කය මුසු කරලා ඉදිරිපත් කරන්න ඇත්ත නේද කියලා හිතන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒ වගේ එකත් එක්තරා විදිහක දක්ෂතාවයක්. ඉතින් අපි එක හරියටම හැලු කළ යුතු නොවන. මේ කෙසේතත් අපි හඳුනන්නේ අවසාන වශයෙන් අපි පැහැදිලි කරගන්න ඕන මේ අනත් සංඥාව මෙනෙහි කිරීම තුළින් දැන් මේ එතනදී අපි ආන්දරණයේ මූලිකව මේ ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්නේ මේ අපි දස සංඥාවන් සාකච්ඡා කරන්නේ. ඒකට අපි දන්නවා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ මේ සූත්‍ර සංඥාවන් ශ්‍රවණය කිරීම තුළ එය මෙනෙහි කිරීම ප්‍රායෝගිකව පුහුණු කිරීම තුළ රෝග නිවාරණය කරගත්තා කියලා. කොහොමද ලෙඩසුව කරගෙන එකක් මතක් කරන්න ඕන ප්‍රේක්ෂක දෙන්නතුන්ට අනත් සංඥාව තියෙන්නේ කායික ලෙඩ සුව කර ගැනීම සඳහාම පමණක් නොවන බවත් මතක් කරගන්න ඕනේ නැත්නම් ඉතින් මේ බෙහෙතක් කියලා හිතේ ඒක විතරක් පාවිච්චි කරා. දැන් කොහොමද මේක අපි විසඳගන්නේ? ඇත්තටම සානහ දැන් කිරිමානන්ද ස්වාමීන් වහන්සේට අපි දැන් ගත්තොත් වෙනත් සූත්‍රයක් කේමක කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී කේමක කියන ස්වාමීන් වහන්සේ තසනීප වෙනවා. එහෙනම් අසනීප වෙච්ච වෙලාවේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ කේමක ස්වාමීන් වහන්සේට මේ අනත් සංඥාව පැහැදිලි කරනවා. එහෙම. ඉතින් කේමක ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මුලින් අනිත්‍ය සංඥාව පැහැදිලි කරනවා. ඉතින් කේමක ස්වාමීන් වහන්සේ හිතපු ව්‍යාධි తত্ত্বය ටිකක් බොහොම සංසම් වෙනවා උන්වහන්සේගේ අනිත්‍යතාවය පැහැදිලි කරනකොට. ඊළඟට උන්වහන්සේට දැන් මේ අනත්ත් සංඥාව පැහැදිලි කරනවා. බොහෝම නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කේමක ස්වාමීන් වහන්සේ මේක අහගෙන ඉන්නවා. එහෙම. මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක මේ පංචපාදන ස්කන්ධේ ඇසුර කොට තියෙන මේ ආයතන මේ සියල්ලම. එතකොට සාමාන්‍ය දැන් අපි උදාහරණයක් හරි ගත්තොත් දැන් වෛද්‍යවරයෙක් ළඟට අපි ගියොත් වෛද්‍යවරයා දැන් සමහර වෙලාවට අපිව අපි හිතමු අපිට ටිකක් බරපතල රෝගයක් කියලා වෛද්‍යවරයා පරීක්ෂා කරන වෙලාවේ අපිට තියෙන නැති අමාරුකම් අපි ලෙඩේ වැඩියෙන් පෙන්වන ගති ඒවා මෙයා තියෙනවා අපිට සාමාන්‍යයෙන් හැබැයි වෛද්‍යවරයා අපේ ලෙඩේ විශ්ය කරලා දැන් පරීක්ෂා කරලා කියනවා දැන් මේක සුව කරන්න පුළුවන් පොඩි බෙහෙතකින් මේක සුව කරන්න පුළුවන් කිව්වහම අපිට පොඩි සහනයක් වෙලා අර තිබිච්ච තත්ත්වේ අඩු වෙනවා අඩු වෙනවා ඒ වගේ දැන් අනිත්‍ය සංඥාව ගැන පැහැදිලි කරනකොට කේම ස්වාමීන් සංසම් වුණා. ඊට පස්සේ මේ අනත්ත් සංඥාව තාම හොඳට වැඩිහිටි සම්බන්ධන්තලා පැහැදිලි කළා. ඒකට පැහැදිලි කරනකොට ඇත්තටම දැන් දැන් මේ දැන් ලොකු ආකර්ෂයක් නෙමෙතන දැන් තියෙන්නේ. එතකොට උන්වහන්සේ කල්පනා කරා වෙන දැන් මේ රූපස්කන්ධය මේ වේදනා මේ විඳීම මට අයිති දේවල් නෙවෙයි. ඉතින් එහෙමනම් මට අයිති නැති දේවල් අල්ලගෙන ඇයි මම මෙච්චර පීඩාවන්ත හදලා තියෙන්නේ? ඒක මට අයිති දෙයක් නෙවෙයි. මගේ දෙයක්ුත් නෙවෙයි. මගේ ආත්මය කියලා ගන්න දෙයක්ුත් නෙවෙයි. මගේ පුද්ගලයෙක් වශයෙන් ගන්න දෙයක්ුත් නෙවෙයි. අයිතිකාරයෙකුත් නෑ. වෙනත් අයිතිකාරයෙකුත් නෑ. මමත් මේකේ ලොක්ෙක් නෙවෙයි. එහෙමනම් ඇයි මම මේක අල්ලගෙන මේ දඟලන්නේ කියලා උන්වහන්සේ එතනදී ඇත්තටම අනාත්ම සංඥාව හොඳට පුරුදු කළා. ඒ වෙලාවේ ඇත්තටම කේමක ස්වාමීන් වහන්සේගේ ගිරිමානන්ද සංස්කෘතිය වගේම කේමක ස්වාමීන් වහන්සේගේ අර රෝගාබාධ සංසිඳුණා වගේම උන්වහන්සේ සෞඛ්‍යලෙස නිසා මහා රහත් භාවයටපත් වුණා. එහෙමයි. එතකොට සාමනත් ඇත්තටම මෙතනදි කියන්න ඕන සාමාන්‍ය අපේ සාමනත් මතක් කරා දැන් කායික රෝග වුණා. ඒකෙදි වුණත් සාමනත් අපි වැඩියෙන් අල්ලගෙන පුදුම ආතතියක් හිත වට්ටගෙන එහෙම ඉන්නකොට සංගත අර සාමාන්‍ය කායික රෝග වුණත් අර ඒ අල්ල ගැනීමේ දැඩි භාවය නිසා හොඳ වෙන්නේ නැහැ. හැබැයි අපි අතහැරලා දැම්මොත් සමහරට ඒ කායික අපහසුතාවය පවා දුරු කරගන්න ඇත්තම අවස්ථාවක් තියෙනවා. එහෙම අපහන්නේ. ඒ විදිහට කල්පනා කරලා අපි වේදනාවන් කායික වේදනාවන් අඩු කරගන්නත් පුළුවන්. හැබැයි මේ කය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා කය ලෙඩුණාම බෙහෙත් ගන්න නැතුව ඉන්න යන්නත් එපා. බෙහෙත් අරගෙන වෙලේ සනීප කරගන්න නැත්නම් කය අතහැරලා දාලායි මං ඉන්නේ මට වැඩක් නැහැ කියලා ඉක්මනට මැරෙන්න දඟලන්න යන්න ඕනක් නැහැ. ඉතින් ඒ නිසා සම්මතකනට මට හිතුනේ දැන් අතට තථාගතයන් වහන්සේ අතට මේක බොහොම අපි කල්පනාවෙන් ගන්න ඕනේ දැන් මහත බේසද්දක් කණ්ඩකය කියලා කණ්ඩකයක් පවා දේශනා කළා. එහෙමයි. කයට අවශ්‍ය කරන බෙහෙත් එහෙමයි. කායික ලෙඩ රෝග හැදෙන එක ස්වාභාවිකයි. ඉතින් ඒකට අවශ්‍ය කරන බෙහෙත් හේත් තියෙනවා. ඒ බෙහෙත් හේත් සිද්ධ කරන ගමනේ කය නිසා මනස ලෙඩ කරගන්නේ නැතුව ඉන්න වෑයම් කිරීම තමයි කළ යුතු වන්නේ. ඒ මනස නිරෝගී කරගන්න අවශ්‍ය කරන හඳුන්වා ගැනීම සිතන්න ඕන ක්‍රමය තමයි දස සංඥා වලින් අපට උගන්වන්නේ. ඉතින් අද දවසේ අපිට නියමිත කාල වේලාව අවසන් නිසා තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ඊටාම ඵලදායි සාකච්ඡාවක් සිදු කරපවයි මට හැඟෙන්නේ. ඉතින් පින්නත ඔබ හැම දිනාටම ඒ අදහස ඇති කියලා මා විශ්වාස කරනවා. බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන අපේ පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේට පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා නිර්ලෝභීව බෙදා හදා ගැනීම සඳහා ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන් අද මේ උතුම් ධර්ම සාකච්ඡාව ධර්මානුපස්සන වැඩසටහන සඳහා සිය සදැහැති දායකත්ව ලබා දීලා තිබෙනවා සෝමා වල්ගම මහත්මිය සහ ඒ සේනාරත්න මහත්මිය විසින් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මෙවන් වටිනා පින්කමක් සිදු කර ජනිත වන කුසල ශක්තිය පන්දුසපත් KW වල්ගම මහත්මයාටත් ඒ වගේම සුමිත් සේනාරත්න මහත්මයාටත් සෝමා වර්ග මහත්මණිගේ දෙමාපියන් සහ ඥාතීන්ට පදෝසපත් ඒ ඥාතීන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම නිදුලි විහාංසා කුඩා දියණිය ඇතුළු පවුලේ සමත සහ සියලු ලක්වැසි ලෝවැසි ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ සමත සෙත් පතන් බලාපොරොත්තු වෙනවා. දායකත්වය උසුනා කටයුතු කරන පින්වත් සෝමාවල්ගම් මහත්මණියගෙත් ඒසේනාරත්න මහත්මණියගෙත් සිතැඟි පැතුම් එලෙසින් මිෂ්ඨ වේවා කියලා අපි බොහොම කරුණාවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. පර්ලෝසපති KW වර්ගම මහත්මයාටත් සුමිත් සේනාරත් මහත්මයාටත් මේ දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ටත් ප්‍රේක්ෂක පිරිනත් ඔබ හැම දිනාගෙම පර්ලෝසපති සියලු ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරනවා එයන්ගේ භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දායකත්වය දරන පින්තුන්ට ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙන ඒ නිදුලේ විහාංසාදීනීය ඇතුළු කොට පවුලේ සෑම සියලු දෙනාට අපේ ස්වාමින් වහන්සේලාට ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමත බෞද්ධ ආකාර මණ්ඩල හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උදාාරතර කුසල ධර්මයන් ගණන්ත ආශිර්වාද බලමහිමින් සියලු ශාන්තිය වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් ලබන සතියේ ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවෙන් මුණගැසීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න